නමෝ තස්ස භගවතු හරහතු සම්මා සම්බුද්දස්ස ඥාත කානංච සංඝහෝ ඥාතීන්ට සංග්‍රහ කිරීම කියන කාරණාව තමයි අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඥාතීන්ට සංග්‍රහ කිරීම කියන කාරණාවේ ගොඩාක් කරුණු අපට සාකච්ඡා කරන්න තිබුණත් අපේ ඥාතීන්ට සංග්‍රහ කිරීම කියන කාරණාවේ පළවෙනි හදියර තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඥාතීන් කියලා කිව්වම ලොකු අම්මා, කිරි අම්මා, ලොකු තාත්තා, මාමා, නැන්දා, පුංචි කියන මෙන්න මේ ලෞකික ලෝකේ අපට පේන දෙන්න ඥාතීන් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යෝ මම් පස්සති යෝ ධම්මම් පස්සති යෝ ධම්මං පස්සති යෝ මං පස්සති කියලා ධම්මපදයක් බුද්ධ වචනයක්. ඒකේ සරල අර්ථය තමයි යමෙක් මාව දකිනවා නම් එයාට මාව නෙමෙයි පේන්නේ ධර්මයයි පේන්නේ. යමෙක් මේ නාම රූපවල මේ ධර්මයේ දකිනවා නම් එයාට ඒ ධර්මය නෙමෙයි පේන්නේ තථාගත වන මාවයි පේන්නේ. මෙන්න මේ කාරණාව යම්කිසි තාපසයක හරියට තේරුම් ගත්තා නම් එයා දන්නවා ඥාතීන් කියන්නේ කවුද කියන එක. ඒක නොදන්න කෙනාට තමයිලු දරුසෙනියත මුනුබරා මිනිබිරිය භාර්යාව ස්වාමි පුරුෂයා අම්මා තාත්තා ලොකු අම්මා ලොකු තාත්තා නැන්දා මාමා කියන මෙන්න මේ ඥාතීන් පෙන්නේ මේ ධර්මතාවය නොදකපු කෙනාටලු. එහෙනම් මේ කියන ආර්ය ලෝකයේ ඥාතීන් කවුරුන්ද කියලා අපි පරික්ෂා කරලා බලනකොට පෑදෙලිව අපට පේනවා මේ කියන සතරමා භූත තමයි මේ කියන ඥාතීන්. එතකොට අපට ප්‍රශ්නයක් වෙනවා මේ තියෙන ගස් ගල් ටික, වැලි ටික, පස් ටික, ගල්ලෙන් ටික මේ වැස්ස, සීතල, පින්න, අවුව, කරවල, මඩ මේ හැම එකක්ම අපේ ඥාතීන්ද කියලා ඇහුවාම ඔව් භාග්‍යතුන් වහන්සේගේ දර්ශනයට අනුව නම් පුද්ගල සත්වයක් නැත්නම් අපේ ඥාතීන් තමයි මේ සතරමා භූත. එහෙනම් ස්වාමීනි මේ මඩ හරි ගඳයි මේක ටිකක් පල් වෙලා වගේ ලිස්සන සුළුයි මේකට කකුල තිබ්බම ලිස්සෙනවා. අපිරිසිදු වෙනවා හැරෙනවා. මේකත් අපේ ඥාතියෙක්ද කියලා ඇහුවොත් අවංකවම දෙන්න තියෙන උත්තරේ ඒ මඩ වගුරු ඒ ගඳ ගන්න පල් වෙච්ච වතුර ඒවත් ඥාති තමයි. යමෙක් අපිරිසිදු වුණාම මොනතරම් ගඳද එයා අපට අප්‍රසන්නද ඒක තමයි අපේ දුස්චරිතය ඇසකන දිව නාසය සමසිත දුස්චරිත වුණාම අපිරිසිදු වුණාම අර මඩවගුරු වගේලු හරි ගඳයිලු එහෙනම් මඩවගුරු අපට දැන් අවවාද අනුශාසනා නෙමෙයිද මේ කරන්නේ ඒ මඩ වගුල කියන අය ආපෝ ධාතුව, ඒ පඨවි ධාතුව අපට කතා කරලා ආවාද කරනවා. මම වැලි වශයෙන් තිනකොට ටේලරයක් රුපියල් 13000යි කිව්වා. පස් වශයෙන් තිනකොට කොම්පෝස් පෝර කියලා පැකට් එක කිලෝ 5යි. නමුත් රුපියල් 500යි කිව්වා. හැබැයි වතුර ටිකක් වැඩිලා මම ටිකක් අර මඩ වාගේ ජෙලිය වාගේ වෙලා ටිකක් පල් වෙලා දුහඳක් එනකොට සතපාකට වටින්නේ නැහැ මිනිස්සු ළඟින්වත් යන්නේ ඕන් මට තියෙන වටිනාකම එහෙනම් අපි පන්සිල් නැති වෙනකොට දසසිල් නැති වෙනකොට සතර පරාජිකාවට අවු වෙනකොට ප්‍රාතිමෝක්ෂ සංවර සීලය අපට අයිමි වෙනකොට අර මඩ වගුරට වෙච්ච දේ නෙමෙයිද අපටත් වෙන්නේ අපි මිනිසුන්ට පිළිකුල් වෙනවා අපිව මිනිසුන්ට ගඳ වෙනවා. මිනිස්සු අපෙන් ඈත් වෙනවා. මිනිස්සු අප්‍රසන්නයි අපිව ඇසුරු කරන්න ළඟින් යන්න. අපිටත් අර මඩ වගුරේ කතාව තමයි. මෙන්න මේ ඥාතීන් අපි කවදද ආර්ය ලෝකයේ හඳුනගන්නේ? එදාට තමයි අපේ රාත් දොරටුවේ දොර විවුර වෙන්නේ. මෙච්චර කාලයක් අපේ ආර්ය ජීවිතේ රාත් දොරටුව වැහිලා සමහර ගස්වල ස්වාමිනී වැල් තියෙනවා. ඒවා එතිලා හොඳට කොළ හැදිලා මේවත් අපේ ඥාතිද කියලා ඇහුවාම ආචාර්ය වහන්සේ වශයෙන් මට කියන්න වෙනවා. එහෙමයි පින්වත් ස්වාමිනී ඒකත් අපේ ඥාතියෙ තමයි. ඒ ඥාතියා මොකද්ද මට කියන ධම්මපදේ මම කොහොමද යට සංග්‍රහ කරන්නේ කියලා ඇහුවාම සරල උත්තරයක් තියෙන්නේ. පුංචි වැලක් මතුවලා පොළවෙන් හරි දලුයි වැල නිකන් ඇඟිලි දෙකෙන් අල්ලලා හැද්දාම ගැලවිලා යනවා මුළුත් එක්ක. එච්චර පොඩිලු. ඒ වැල වැగిලා අර ගයේ එතිලා රවුන් රවුන් රවුන් ගිහිල්ලා කඹයක් වාගේ ලොකු වෙලා කාලාන්තරයක් තිස්සේ ලොකු වෙලා අර පොළවේ තියෙන සියලුම සාරය අර වැල උරාගෙන මා විශාල දැවැන්ත පද්ධතියක් බවට පත් වෙනවා ගා උඩ දැන් ගාට අවශ්‍ය වතුර ටික ලැබෙන්නේ නැහැ, පොර ටික ලැබෙන්නේ ඔක්කොම අර වැල උරනවා. මෙච්චර කාලයක් ඉරෙන් හම්බෙච්ච සූර්යා ලෝකයක් අර සම්පූර්ණ වැල් වල තියෙන කොළ ටික ගන්නවා. ගාට ලැබෙන්නේ ඇයි? ගා සම්පූර්ණ වාගෙන. පොත්ත ඉර කරලා තද කරලා පොත්තෙන් වතුර යන්න තියෙන ප්‍රතිශතය ටික ටික ටික අඩු කරලා සම්පූර්ණයෙන් වතුර යන එක නතර කරලා ගා මරලා අන්තිමට ගා කඩන් වැටෙනවා. පොඩි රාගයක් ඇති වෙලා සිවුරු හැරලා පරාජිකා වෙන්න දැන් ලොකු මහා වැලක් වෙලා නැද්ද? පොඩි පටිගය පොඩි අකමැත්ත පොඩි ද්වේෂය කවදාරි දවසක සංඝයා ඝාතනය කරන්න තරම් පලි ගන්න තරම් බත් වලට වහා දාන්න තරම් මහා විශාල ජම්ම වෛරයක් වෙලා නැද්ද පුංචි ලෝභයක් පළවෙලා පළවෙලා මා විශාල වැලක් වෙලා වාගේ විශාල සම්පත් වලට දේපල වලට අපි හිමිකම් කියලා විනාශ වෙලා යන්නේ නැද්ද? ඕන් අපේ ඥාතියා අපට අවවාද කරනවා ඕන් මේ ગાට වෙච්ච දේ ඔබ වහන්සේටත් එනවා. මේ වැල ඒ ගා ආක්‍රමණය කළා වාගේ සමහර සියුම් කෙලෙස් අපිව ආක්‍රමණය කරනවා අපේ මහානකම ආක්‍රමණය කරනවා අපේ ආර්ය ජීවිතය අපේ පාරමිතාව ආක්‍රමණය කරනවා බලන්න මොනතර සුන්දර ඥාතියා අපට මොනතරම් ශ්‍රේෂ්ඨ අවවාදයක් දෙනවද කියලා ස්වාමීනි එනම් මෙච්චර කොළ තින ලස්සන ගහ පරි එවනයි දෙමෙන්නෙත් නෑ වැස්සට එතකොට මෙයක් ඥාතියෙක්ද එහෙමයි පින්වත් ස්වාමීනි ඒකත් ඥාතියෙක් තමයි මේ ඥාතියා මොකද්ද මට පවසන්නේ කියලා ඇහුවාම සරල උත්තරයක් එයාගේ සෙවණට අපි බැඳිලා අවුව වැටෙන්නේ නෑ පිණි බහන්නේ නෑ වැස්සට දෙමෙන්නෙත් නෑ ආරක්ෂිතයි සමහර දායකයන් අපට දැන් කුඩයක් වෙලා නැද්ද ඒ දායකයාගේ පීජෙන් නෙමෙයිද අපේ ජීවිතය යන්නේ. ඒ දායකයාගෙන් කන්නේ, ඒ දායකයාගෙන් බොන්නේ. මොනාරි ගමනක් යන්න වුණාම කතා කළා ඒ දායකයාගේ වාහනේ තමයි ලගින්නේ. ඒ දායකයාගෙන් තමයි අපි අවුවට වැස්සට හැමතැනම පිළිසරණ ගන්නෙ. අර ගහ කියන ওই කතාව මගෙන් ඕගොල්ලෝ එවන ගන්නවා වාගේ සිසිල ගන්නවා වාගේ තෙමෙන්න නැතුව ඉන්නවා වාගේ අවුවට ආරක්ෂා වුණා වගේ ඕගොල්ලෝ සමහර දායකයන්ගේ සෙවණේ ඉන්නවා සමහර දායකයන්ගේ යටතේ ඉන්නවා දායකයෝ සරණ යනවා මෙන්න මේ ගාට වෙච්ච දේ තමයි ඕගොල්ලන්ටත් වෙලා තියෙන්නේ ඒ ගාහකට ශ්‍රේෂ්ඨ අවවාදයක් දෙනවා මෙන්න මේක විය හැකි ඔබේ මහානකම ඒකනම් අපේ සැබෑ ජීවිතය ඒ ඥාතියගෙන් ඒ අවවාදයේ අනුශාසනය අපි ලබාගෙන අපේ අඩුපාඩු දුර්වලකම් නිවැරදි කරගන්න ඕනේ. සැබෑ තාපසයාට මේ ලෝකේ කිසිම කෙනෙක්ගේ සරණ තියෙන්න බෑ. එයාට තියෙන එකම එක සරණ තමයි තථාගත ගෞතමයන් වහන්සේගේ සරණ උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ සරණ ඒ ධර්මයේ සරණ ගින් අට්ඨපුරුෂ පුද්ගලයා කියන ආර්යවරුන්ගේ සරණ එතනින් එයාට සරණක් තියෙන්න බෑ එහෙම සරණක් තියෙනවා නම් දායක සරණක් තියෙනවා නම් සම්පත් සරණ තියෙනවා නම් වත්කම් සරණ තියෙනවා නම් කෙලෙස් සරණක් තියෙනවා නම් එයාට එයා බුදුන් සරණ ගිය කෙනෙක් නෙමෙයි ඥාතකානංච සංඝවෝ කියලා කියන්නේ මේ සතරමා භූතයා අපේ ඥාතීන් උන්ගේ ඒ අවවාද අනුශාසනා ලබන්න ඕනේ. ඒ අයට අපි සංග්‍රහ කරන්න ඕනේ. ඒ සංග්‍රහය තමයි අපි අවුවෙන තැන්, අපට වැරදෙන තැන්, අපි පිහිටන තැන්, අපි වැහැයම් කරන තැන්, අපි ගැටෙන තැන් හැම දෙයක්ම නිවැරදි කරගෙන ඒ සංග්‍රහය කරන්න ඕනේ. සමහර ගස්වල මල් වීදිලා අනේ ස්වාමිනේ මේ මල් ලස්සනයි මේක ඥාතියෙක්ද එහෙමයි තරුණකම පේනකොට අපි එයාට බැඳෙන්නේ නැද්ද සුදු අයට බැඳෙනවා සමහර අය කළු අයට බැඳෙනවා පොඩි අයට බැඳෙනවා තරුණ අයට බැඳෙනවා පෝසත් වෙලා වත්කම් ඔක්කොම වැඩිපුර තිබිලා වයසට ගියාට බැඳෙනයි මරුණම දේපොළ ටික ගන්න සමහර තපස්සෝ ඉන්නවා ඒ අය තරුණයට කැමති නෑ. ඇයි කිව්වහම තරුණ අය මැරෙන්න කල් යනවනේ. විශාල දේපොළක් තියෙන වයසක කට්ටිය එකතු කරාම ඒ කට්ටියට ධර්මයේ මොනවාරි අනුශාසනා කළාම මැරෙන්න මොහොත තීජ අර ටික ඔක්කොම දීලා යනවා නැත්තම් ඉන්නකොට ලියනවා. ඇයි ඉක්මනට මැරෙනවනේ කට්ටිය. ඒ නිසා ඒ තපස්වරු වයසකට හරි කැමති දේපොළ වැඩිපුර ගන්න පුළුවන්ලෝ. සමහර වයසක තාපසවරු ඉන්නවා ඒ කටට පුංචි අය දකින්න බැග වෙවුලනවා මොකද එයාට පොඩි අයලු එයාට ඕනේ සමහර රාගයේ තියෙන තපස්වරු හරි කැමැති තරුණ අයට මේ කිසිම තැනක තිසරණ සරණක් අපි තුල නැහැ නේද හැමතැන තින්නේ කෙලෙස් සරණ එහෙනම් අපේ ඥාතීන් අපි තාම හඳුනගෙන නැහැ. අපේ ඥාතියා තාම අපි හඳුනාගත්තෙත් නැහැ. <clears throat> මේ පඨවි ධාතු අපේ ඥාතියා මේ ආපෝ ස්වභාවය අපේ ඥාතියා මේ වායෝ ස්වභාවය අපේ ඥාතියා මේ ආලෝකය අපේ ඥාතියා ඒ හැයිට අපි සංග්‍රහ කරන්න ඕනේ සමහර අවස්ථාවලට මේ සතරමා භූතය අපට මොනතරම් ගැඹුරු ධර්මයක් දේශනා කරනවද? ඒවා එකක්වත් අපට හැයෙන්නේ ඒවා සවන් දීලා තේරුම් අරගෙන අපේ රාග්බෝධියේ දොර හැරගන්න අපි දක්ෂ නැහැ. එහෙනම් මේ සතරමා භූතයා තුල ඒ ඥාතින් සංගවිලා ඉන්නවා හැම නාම රූපයක්ම අපේ ඥාතියෙන් ඒ ඇලිච්ච ස්වභාවය ගැටෙන ස්වභාවය ඒ ඥාතිව අපට හඳුන්වලා දෙනවා අපට පෙන්වලා දෙනවා අපේ දුර්වලකම් මතු කරලා දෙනවා ඇයි අපේ ඥාතින්ට සංග්‍රහ කරන්න ඒවා නිවැරදි කරගන්න නැත්තේ අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මෙවැනි ඥාතීන් අපි හඳුනාගත්තේ නැහැ. හඳුනාගන්න උත්සාහ කළේ නැහැ. එහෙනම් දැන් ඉඳලා ඥාත කානන්ත සංඝෝ කියන තථාගත පණිවිඩයට සාපේක්ෂව මේ කියන ඥාතීන් අපි හඳුනාගන්න ඕනේ. මේ හැම නාමයක් රූපයක්ම හැම ගල්කටයක්ම හැම වැලිකටයක්ම අපේ ඥාතියෙන් ඒ අය පණිවිඩය කියනවා. කිලෝමීටර 4 5 යවිදගෙන යනවා කිසිම බැඳීමක් නැහැ. හැබැයි කානුවක් ළඟින් යනකොට පොඩ්ඩක් ඇරිලා බලනවා කානුවේ වැලි පිළිලා ඊයේ වැස්සට එදිලා එතනින් යන්න බෑ. වැලි තාච්චි 25ක් විතර තියෙන අපරාධ වැලි ටික ගොඩ දාන්න ඕනේ. බලන්න කිලෝමීටර ගාණක් ආවා. මහා පස් කුට්ටියක් මැද කඩක්ම දාවේ. හැබැයි කවදාකවත් යට එහෙම චේතනාවක් ආවේ නැහැ. මේ වැලි තාච්චි 20 දාගලා යන්න බෑ. එයා එතන රැඳිලා වැලි දිහා බලාගෙන ඉන්නවා. මේක නෙමෙයිද අපේ ජීවිතයේ තියෙන ඇත්ත తত্ত্বය. මෙතනින් බේරිලා ගින් අතනට අවු වෙනවා අතනින් බේරිලා අවිලා මෙතනින් අවු වෙනවා අර කිලෝමීටර 4ක් ඇවිදගෙන ආව ඒ පස්වල වැලි නැද්ද? අර මඩත් එක්ක එකතු වෙලා තිබිච්ච නිසා අපි අවුන්නේ හැබැයි වැලි වෙන් කරලා පෙන්නවා විතරයි. ඒ වේල්ල දිගෙන් යන්නේ නැහැ. ඇයි වැලි ටික අපරාදේ. දායකයන්ටත් එහෙම තමයිලු සමානවට දුප්පත් දායකෝ ලක්ෂයක් පව කරගෙන එනවලු ප්‍රභූ කෙනෙක් දැක්ක ගමන් එතන ඉරනවලු මොකද එයා ගොඩාක් පෝසත් කෙනෙක් ඒ නිසා එයාව පව කරගෙන යන්න බෑ අර වැලිවල කතන්දරේ නෙමෙයිද මේ වෙලා තියෙන්නේ අසත්පුරුෂ දායකයෝ 5000ක් විතර පව කරගෙන එනවලු අර සත්පුරුෂ දායකයෙක් ළඟ නවතිනවලු එයාව පව කරගෙන යන්න බැරිලු අර වැලිවල කතාව නෙමෙයිද අපිට මේ වෙලා තියෙන්නේ හැමතැනම මේ කියන ඥාතියා සිටිනවා හැමතැනම මේ සතරමා භූතවල ඔය කියන ඥාතියා පවතිනවා අපට පුළුවන් කමක් නැහැ මේ ඥාතියා අඳුනගෙන අපේ රාග් බෝධියට සංග්‍රහය කරගන්න දැන් ඉඳලා මේක කමඨාණක් වශයෙන් වඩන්න මේ පරිසරය තුල මේ රස්තිතිය තුල මේ හැම කළු ගලක් තුලම හැම පස් කුටියක් තුලම හැම හෙවණල්ලක් තුලම හැම ගහක කොළයක පොත්තකම මේ ඥාතියා දකින්න ඕනේ සමහර වෙලාවට උලඟට ගස් පිටින් ඉදිරිලා වැටිලා අතු කඩම් වැටලා සද්ද නැතුව යනවා. හැබැයි පොඹත්තා කඩම් වැටුනාම එතන යන්නේ නැහැ. පොතු ටික ගලවන්න ඕනේ. හේතුව පොතු තඹ ලැබුවාම ගිලම්පත බලන්න අර ලොකු ගහක් කැඩිලා වැටිලා තිබුණා ඒක පව් කරගෙන ආවා අත්ලක් වැටිලා තින්නේ අත්ත පව් කරගෙන යන්න බෑ අර පොත්තට අහු වෙලා අපි තාම අහු වෙනවා අපි තාම අල්ල ගන්නවා අපි තාම බැඳෙනවා අපි තාම බැඳීම් වලට අසු වෙනවා අපි තාම වෑයම් කරනවා අපි තාම පීඩනවා අපි තාම මේ නාම රූප වල ගැටෙනවා මොනතරම් සංග්‍රහයක් මේ නාම රූප වලින් අපට ලැබෙනවද මොනතරම් කමඨාණක් මේ නාම රූප වලින් ලැබෙනවද මේ සතරමා භූතය පැය 24ම මේ නාම රූප වලින් අපට උපස්ථාන කරනවා අනේ මේක අවබෝධ කරගෙන rahat වෙන්න මේ වැල්දියා බලලා rahat වෙන්න මේ හේදිච්ච වැලි වලට අවු වෙනවද එහෙනම් මේ ලෝකයේ වටිනාකමක් දෙන හැමතැනටම ඔබ වාසේ අවු වෙනවා මේක වටාගෙන rahat වෙන්න කොහොම පොත් වෙනවා. හැබැයි මාර ගස් පිටි වැටෙනවා. හැබැයි අවු වෙන්නේ නැහැ. හැබැයි කොඹ ගහේ අත්තටත් අවු වෙනවා. පොත්තටත් අවු වෙනවා. ඔබ වහන්සේ තාම රැවටෙන තැන ඉන්නේ මොනතරම් උපස්ථාන කරනවද? අපිව අපට තේරුම් ගන්න. මුළු ලෝකෙම එකතු වෙලා වෙසෙනවා රැඳවල් දෙකේම නිදි වරාගෙන වෙසෙනවා සතරමා භූතය අපිරාත් කරනවා අපි ගොරෝ ගොරෝ බුදිනවා මොනතරම් නිന്ദා සාගත තත්ත්වයක්ද අපේ මිනිසත් භවයට උදා වෙලා තියෙන්නේ ගස්කොළන් පැය 24ම හැරිලා, මහ පොළොව පැය 24ම හැරිලා, උලඟ පැය 24ම අමනවා, ආලෝකය පැය 24ම හැරිලා, පඨවිය භ්‍රමණය වෙනවා පැය 24ම හැම නාම රූපයක්ම හැලෙන ගැටෙන ස්වභාවය මේ කියන හිරියව වලින් අපට පෙන්වලා දෙනවා. ඒ හැමෝගෙම උත්සාහය අපිව රාත් කරනක අපට කිසිම උත්සාහයක් නැහැ. හොඳට දෙපර සිවුර පොරෝගෙන අවුවට ඇඟ රත් කළා දාඩිය දානකන් සතපෙනවා. මොනතරම් ඌනියමක්ද මේ අපේ මිනිසත් භවයට අපි කරගෙන තියෙන්නේ මුළු ලෝකෙටම වමනාව තියනවලු අපිව රාත් කරවන්න පුදුම වැඩේ සසර දුක නිවා ගන්න සිවුරදාගත්ත අපට කිසිම වමනාවක් නැළු රාත් වෙන්න මොනතරම් නිന്ദාසගත තත්ත්වයක්ද අපි අපි ගැන හිතලා ලැජ්ජ වෙන්න ඕනේ අනේ මේ ගස් කොළන් වලට තියෙන වමනාව මාව රාත් කරවන්න ඇයි මට නැති උනේ මේ පරිසරයට නිස්කලංකට මේ සීතලට මේ උලඟට තියෙන වමනාව උලඟ වදිනකොට සීතලයි මේ පරිසරය සුන්දරයි මං අවු වෙනවා සුන්දර පරිසරය පෙන්නනවා ඔබ වහන්සේ ලස්සන වලට කෑදරයි ලස්සන නම් අවු වෙනවා මීරි නම් අවු වෙනවා සුවඳ නම් අවු වෙනවා බලන්න අපි අවු වෙනතන් ඔක්කොම පෙන්නලා දෙනවා හැබැයි බේරෙන්න ඕනේ කියන වමනාව නිකන්වත් අපට ඇදෙන්නේ නැහනේ මේ නාම රූප පැය 24ම වේසෙනවා අපිව සෝතාපන්න කරන්න අපි පැය 24ම වේසෙනවා සෝතාපන්න නොවි ඉන්න බලන්න අපි මොනතරම් මා ධර්ම ධාමරික ජීවිතයක්ද කියලා මේ බුද්ධ ශාසනය 2600ක් වෙනකන් මේ සතරමා භූතයා ගස්කොළන් වශයෙන් ඒට මෙට වැනිලා, ගෙඩි හදලා, ගෙඩි වට්ටලා, මල් හදලා ගස්කොළන් හැම එකක්ම උත්සාහ කරනවා අපේ ඇලීම ගැටීම තේරුම් කරලා දෙන්න. තථාගතයන් වහන්සේගේ ස්වરૂපය මේ නාම රූප වලින් අපට පෙන්වන්න. ඒකින ධර්මතාවය අපට අවබෝධ කරලා දෙන්න. 2600ක් වෙනකන් වේසනවා. එක පැයක්වත් අපි වාඩි වෙලා ඇත්තරලා මේ නාම රූප දිහා දැකලා මේක තේරුම් ගන්න උත්සාහ කළේ නෑ නේද? මොනතරම් නින්දාවක්ද අපි අපට කරගෙන තියෙන්නේ? ඥාතකානංච සංඝෝ කියන ධර්මතාවය අපට තාම වැටහිලා නැහැ. පළවෙනි පියවර සාකච්ඡා කරනකොටම අපට තේරෙනවා නේද? අපේ ඥාතිය හැට පේන්නේ අපේ ඥාතිය අතින් අල්ලන්න බෑ. එයා ලෝකෝත්තර ඥාතියෙන්. එයා ඇහැට පේන්නේ නැති කෙනෙක්. හැබැයි මාව රාත් කරන්න තරම් දක්ෂ කෙනෙක්. මට මාර්ගඵල නිවන් අවබෝධ කරන්න තරම් දක්ෂ කෙනෙක්. මට අවවාද කරන්න, තරුවට කරන්න, ටොකු අනින්න, කනේ පාර දෙන්න තරම් දක්ෂ කෙනෙක්. ඒ ඥාතියා ඇසුරු කරලා තියෙනවා ඒ ඥාතියත් එක්ක වාසය කරලා තියෙනවා ඒ ඥාතියත් එක්ක තමයි උදේ ඉඳලා රැ වෙනකම් ගනුදෙනු කරන්නේ අවාසනාවට තාම ඒ ඥාතියා මං අඳුනගත්තේ නෑ ඒ ඥාතියාට සංග්‍රහ කළේ නෑ මොනතරම් දුර්වල තැනක මං ඉඳලාද මෙන්න මේ අඩුව මේ දුර්වලකම අපි නිවැරදි කරගන්න ඕනේ. දැන් ඉඳලා මේ කමඨාන වඩන්න මගේ ඥාතියා මං ඉන්න හැමතැනම ඉන්නවා. ඇස් වාගත්ත ගමන් ඒ කරුවලෙත් මගේ ඥාතියා ඉන්නවා. ඇස් දෙක හැරියාම මේ පේන හැම නාමයක් රූපයක් තුළ මේ ඥාතියා ඉන්නවා. අඳින සිවුරත් ඥාතියා ඉන්නවා. කඩ සිවුරක් නම් කඩ සිවුරට අවු වෙනවා. ඒ ඥාතියා කියනවා එකම රෙදි කෑල්ල කෑලි කෑලි වලට මාලා වටිනාකමක් දුන්න ගමන් අවු වෙනවා නේද? ඕක හදාගන්න බැරුව තමයි ඉපදෙන්නේ. දෙන්නේ කියලා කඩසිවුර අපිට තරවටු කරනවා ඕම් මගේ ඥාතියා. ඒ සිවුර ගලවලා පූජා කරනවා මේ සිවුරට මම බැඳිලා ඒ නිසා මේක ගන්න එහෙනම් මම බැඳිච්ච හැමතැනට මම ද්වේෂ කරනවා මම ප්‍රශ්න වලින් අවබෝධයටපත් වෙන්න උත්සාහ කරන්නේ ඒකෙන් බේරෙන්න උත්සාහ කරන්නේ මම මොනතරම් දුර්වල චරිතයක්ද ඒකත් ඒ සිවුර තමයි අවවාද කරන්නේ වටිනා සිවුරු වලට කැමති, කඩ සිවුරු වලට කැමති. එහෙම සිවුරු මාලා නඩත්තු කරනවා නම් තාම ලෝභය නඩත්තු කරනවා කියන එක පොරෝගෙන ඉන්න සිවුරු අපට සාක්ෂි දරනවා. බලන්න අපේ ඥාතියා මේ සිවුරේ ඉඳලා, අපි වළඳන පාත්‍රයේ ඉඳලා, ඒ දහනවල ඉඳලා, ඒ ව්‍යංජනවල ඉඳලා හැමතැනම මේ ඥාතියා අපට උදව් කරනවා. ඉක්මනට රාත් වෙන්න අවබෝධ කරගන්න, ප්‍රඥාව මතු කරගන්න, ඒකින රාත්වර විවර කරගන්න, ඒකින සම්මාදිට්ඨිය මතු කරගන්න කියලා වෙලා අපි අන්ධයෝ වාගේ වැඩ කරා, ගොළුෝ වාගේ වැඩ කරා, බීරෝ වාගේ වැඩ කරා, හංගවිකලයෝ වාගේ ආකබලාන හිටියා, මානසික ලෙඩ්ඩු වාගේ උම්මත්තකයෝ වාගේ බුදියාගෙන හිටියා. අපට බැරි වුණා මේ හැම උදව්වකින් එක උදව්වක්වත් ප්‍රයෝජනෙට අරගෙන rahat වෙන්න අපේ ඥාතියා අපි දැන් හඳුනාගත්තා අපේ ඥාතියා අපෙත් එක්ක ඉඳගෙන පැය 24ම වේදෙනවා අපිව රාත් කරන්න සෝතාපන්න කරන්න ඒකින ප්‍රඥාව අවදි කරන්න අපිට උවමනාව නැතිකම තමයි අපේ ප්‍රමාදයට හේතුව දැන්ගේ උවමනාව ඇති කරගන්න හැම රූපයක්ම අපේ ඥාතියෙන් හැම නාමයක්ම අපේ ඥාතියෙන් හැම ගස්කොලක්ම හැම ගලක්ම වැලිකටයක්ම පස්කටයක්ම අපේ ඥාතියෙන් මේ සිසිල අපේ ඥාතියෙන් මේ මේ රක්ෂිත අපේ ඥාතියෙන් මේ හැම ඥාතියෙක්ම අපට සංග්‍රහ කරනවා හැලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න අපිව පාවිච්චි කරන්න මේ ගස්වල එවණෙන් බේරිලා ඉන්න අපිව පාවිච්චි කරන්න මේ පැන් හරි රසයි මේ පැන් හරි බරයි මේක වැළඳුවාම පිපාස යනවා හරි සීතලයි ඔබ වහන්සේ වතුර වලට අවුවෙනවද මේ පැන් වලට බැඳිලාද පරිසරයට බැඳිලාද ඒකට අවුෙන්නේ නැතුව වෑයම් කරන්නේ නැතුව පීඩන්නේ නැතුව ඉන්න අපිව පාවිච්චි කරන්න බලන්න දියැලි පවා අපට උදව් කරනවා අපට rahat වෙන්න අපට උවමනාවක් නැතිකම නිසා අපි මේ සංසාරේ තාම දුක් විඳිනවා ඥාත කාණංච සංඝවෝ කියන මේ පළවෙනි ධර්ම දේශනාව අපි හැමෝටම මේ ලෝකයේ උත්තරීතර ධර්මපදයක් වුණා අවවාදයක් වුණා කමඨාණක් වුණා දැන් ඉඳලා ඥාතින්ට සංග්‍රහ කරන්න හැම ඥාතියෙක්ම අඳුන ගන්න අපිව රාත් කරන්න අපේ ඥාතින්ට මෙච්චර උවමනාවක් තියෙනවා ඇයි දුක් විඳින මට උවමනාවක් නැත්තේ Taman ගැන Tamanම ලැජ්ජා වෙන්න Tamanගේ අසත්පුරුෂකම ගැන කලකිරෙන්න දැන් ඉඳලා අඩුපාඩු දුර්වලකම් නිවැරදි කරගෙන ඒ ඥාතින්ගේ උන්ගේ සියලුම උදව් උපකාර අරගෙන තමන්ගේ ඥාතින්ට කරන සංග්‍රහයක් උපස්ථානයක් වශයෙන් රාහත් වෙන්න එහෙනම් මේ කමඨාන මේ අවබෝධය අපි හැමෝගෙම රාත්බෝධිය පිණිස මේ මොහොතේඳලා සතර ඉරියව්වෙන් වඩලා ඥාතින්ද සංග්‍රහ කරන ඒ ඥාතකානංච සංඝෝ සරණං ගච්ඡාමි කියලා අපි දැන් ඒ ඥාතින්ද සංග්‍රහ කරන සරණ යමු හැම ගස්කොලකින්ම කමඨාන් ගනිමු කිසිම නාම රූපයක ඉදීමකට නොගන්න පිණිස කිසිම නාම රූපයක නොපවතින පිණිස වැයමක් පීඨීමක් නොපවතින පිණිස හැම නාම රූපයකින්ම නිදාස් වෙන්න මේ කමඨාන කමඨාන පාවිච්චි කරලා මේ අවබෝධය පාවිච්චි කරලා මේ අවවාද අනුශාසනය පාවිච්චි කරලා මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා පිරිනිවන් පාන්න මේ ධර්ම දේශනාව කමඨාන අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි